අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණියන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අපේ 90 වෙනි භාවනා වැඩපිළිවෙලේ එනතන නිසන්වනේ පැත්තෙන් කරන 90 වෙනි භාවනා වැඩමුළුවේ පළවෙනි ධර්ම සාකච්ඡා අවස්ථාවටයි පැමිණලා තියෙන්නේ ඉතින් මේ 90 වැඩපිළිවෙලට කී දෙනෙක් අලුතෙන් වගේ සම්බන්ධ වෙච්චා ඉන්නවද කියලා අත ඉස්සුවොත් මට ලේසි වෙයි කටයුතු කරන්න හොඳයි. වැඩි හරියක් ඉන්නේ අලුත් අය. ඉතින් ඒක නිසා මම පොඩි මතක් කිරීමක් කරනවා. ඒ අලුත් අය ගැන සීපත් වෙන්න නැත්නම් අලුත් පරණ අයට සී කැඳවන්නත් අලුත් අයට දැන ගැනීම සඳහාත් මේ කරන්න හදන ධර්ම සාකච්ඡා විදී අපි කමඨාන් සුද්ධ කිරීම ධර්ම සාකච්ඡාවක් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලක් කියන එක එකට යෙදිලායි තියෙන්නේ අලුත් අය සඳහා කියනවා නම් ඒ අය සඳහා අපිට කියන්න පුළුවන් සතුටින් නිසරණ වනේ වෙනුවෙන් මේ වෙනකොටත් අලුත් අය සඳහා සත්කාර තුනක් සිද්ධ වෙලා තියෙනවා. නම් වශයෙන් කියනවා නම් අද උදේ ඔක්කොම වගේ සීල් සමාදන් කරවලා තියෙනවා. ඒක නිසරණ වණෙන් කරන එක සත්කාරයක්. මොකද අපි ඔක්කොම ඉන්නේ එක තලයක දැන්. අඩුම වශයෙන් පෝසතාඨාංග සීලය. අනිත් එක මූලික කමඨහන් පිළිබඳව මේ වාඩි වෙච්චාම භාවනා කරන්නේ මෙහෙමයි සක්මණේදී භාවනා කරන්නේ මෙහෙමයි එදින්දා වැඩවලදී භාවනා කරන්නේ මෙහෙමයි කියලා උපදේශ ටිකත් අපි වාර්තා වෙච්ච එකක් ලැබෙන සලසලා තියෙනවා ඒ වාගේම භාවනා මධ්‍යස්ථානයකදී කරන්න කියන්න ඕන දේවල් නැත්නම් අවතුම් පැවතුම් පිළිබඳවත් මම හිතන්නේ වැඩමුළු සංවිධායක සහ වැඩමුළු සම්බන්ධීකාරක බවතුන් නැතින් සිද්ධ වෙලා තියෙනවා. ඉතින් දැන් මේ අලුත් අයට මේ අලුතෙන් ලැබිච්ච කමඨාන, මේ අලුතෙන් ලැබිච්ච ශිල්පද ටික, මේ අලුතෙන් ලැබිච්ච විවස්ථා පිළිබඳව ක්‍රියාවත් කරනකොට පැහැදිලි තැන්, ගැටලු ස්ථාන, එහෙනම් තමන්ගේ චර්යාවට ඇතිච්ච දුෂ්කරතා තියෙනවා නම් අනවශ්‍ය විදියට ඒවගෙන් පෙලෙන්නේ නැතුව මේ අවස්ථාවේදී අපිව සාකච්ඡා කරලා ඇයි මේ නීති දාලා තියෙන්නේ කියන එක හෝ එහෙම නැත්නම් අනවශ්‍ය විදිහට තමන් වටහාගෙන අත්කලමතාන යෝගයට වැටලා තියෙන එක නැති කරන්න හෝ ඒ පිළිබඳ ප්‍රශ්න තියෙනවා කරුණාකර ඉදිරිපත් කරන්නයි කියලා මොනව පිළිබඳවද දීපු කමඨහම් දේශනා පිළිබඳව මේ රකින්න අටසිල් පිළිබඳව සහ මේ මධ්‍යස්ථානයේ දීලා තියෙන ඇවතුම් පැවතුම් පිළිබඳව නීති රෙගුලාසි පිළිබඳව යම්ම දෙයක් වැටහෙන්නේ නැත්නම් කරුණා කරලා තම තමන් කතා කරන්න යන්න එපා. ඒක වළක්වන්නයි අපි මේ වෙලාවක් පොදු ඇරගෙන ධර්ම සාකච්ඡාවක් මාර්ගයෙන් ඉදිරිපත් කරන්නේ. ඒ තමන්ට තියෙන ප්‍රශ්න තියෙනවා අපිට වැඩමුළු සංවිධායක වෙත ඉදිරිපත් කරන්න පුළුවන්. එහෙම නැත්නම් සම්බන්ධීකාරක ඉදිරිපත් කරන්න පුළුවන්. නැත්නම් මේ සභාවට දැන් ඉදිරිපත් කරන්නත් පුළුවන්. ඉතින් ඒව කරන්න යනකොට අතුරු කතාවල් පැන නැගිලා ප්‍රශ්න වෙන නිසායි මම මේ වෙලාවේ විවෘත ආරාධනාවක් කරන්නේ. ඒව නරක වැඩනේ ක්‍රම වේදේක තමයි මේ භාවනා කරන කෙනකින් අහන්න යන්න එපා. එතකොට වෙන්නේ අනවශ්‍ය කතා අඩුම ගන්න කියනවනම් ධර්ම සාකච්ඡාවක්වත් කරන්න එපා. දන්නේ නැද්දක් තියෙනවා අපි මේ වෙලාවේ සාකච්ඡා කරමු. ඕන තරම් තියෙන ඉඩ තියෙනවා අපි ඒක සාදරයෙන් බාර ගන්නවා. ඒ දේ තියෙන ප්‍රශ්නේ ලිඛිතව මේ පෙට්ටියට දාන්න පුළුවන්. එනතන ධර්ම සාකච්ඡාවේ ලිඛිත ප්‍රශ්න ඉවරනට පස්සේ මෙහෙම මයික් එකක් දෙනවා. ඒ මයික් එක සභාවේ පරිශදයට ලැබෙනවා. ඒකට කතා කිරීමත් කරතයි. ඒ සමහරු ඒකට හරි විරෝධේ පානවා මයික් එකට කතා කරන්න අපහසුයි නැත්තම් සබකෝල ගති නිසා. නමුත් ඒක ඇත්තට අපේ අවශ්‍යතාවයක් නෙවෙයි මේකට සම්බන්ධ නොවෙන. නමුත් මේ බෙදේශන ඇහුම්කන් දෙන වාර්තාගත වෙච්ච දේශන ඇහුම්කන් දෙන අයගේ ඉල්ලීමක් නිසා අපි එහෙම කරන්නේ. ඒ නිසා ප්‍රකාශයක් හෝ ප්‍රශ්නයක් තියෙනවා කරුණාකර අත උස්සන්න. එතකොට ඒ මයික් එක ලබලා දෙයි ඉදිරිපත් කරන්න පුළුවන්. සමහර විටක මම මේ නගන ප්‍රශ්න දැන ගැනීම සඳහා හරස් ප්‍රශ්න අහනවා. මුගක් කලකට ඒකට ඒ වෙලාවේ සමහර උත්තර දෙන්නේ මේ කැපිපෙනීමට බය නිසා. එහෙම වුණොත් අනිත් දවසේ ආයෙසරයක් අර ප්‍රශ්නෙම නැවත ලියලා ඉදිරිපත් කරන්න පුළුවන්. මෙන්න මේකයි මට කියා ගන්න ඕනේ කියලා ඉතින් දවස් දෙක තුනක් ඉන්න කෙනාට අවස්ථා දෙක තුනක් ලැබෙනවා. තමන්ගේ ප්‍රශ්නේ අලුත් කරලා වර්ණ ගන්න. ඉතින් එතකොට පිරිස වෙනුවෙන් අපිට මේ ප්‍රශ්නේ ටිකක් දුර සාකච්ඡා කරගෙන යන්න පුළුවන්. ඉතින් මේ ටික මම මේ මතක් කරේ පරණ අයට සිහි කැඳවන්නත් අලුත් අයට දැන ගැනීම සඳහාත් විශේෂයෙන්ම අලුත් වේවා පරණ වේවා යෝගාවචන අතර එකිනෙකා කතා කිරීම නැතර කරන්න. ඒ වගේම මම කැමැති කියන්නේ විශේෂයෙන්ම අපේ රජි මාත්‍යන් නැත්නම් සම්බන්ධිකාරකට පොතක් තියන්න එළියේ කාට හරි මොනවාරි මේ ප්‍රශ්න සාකච්ඡා අමතරව වෙන ඉල්ලීමක් හෝ කරන්න කියන දෙයක් හෝ යෝජනාවක් හෝ තියෙනවනම් අදහස් දකුන් දනුන් දෙන්න පොතකුත් එළිය තියන්න මේ පොදු වැඩමුළු පිළිබඳව එහෙම නැත්නම් වෙන පහසුකමක් පිළිබඳව හෝ එහෙම කෙනෙක් කැමති නම් මම මේ මේ අන්සොලින් උදව් කරන්න කැමති කියලා ඒගේ පැවරුම් හෝ හෙට වෙනම පොතක් තියන්න ප්‍රශ්න තියෙනවා නම් ලියලා මේ පිටියට දාන එක තමයි අපි කරන්නේ. ඉතින් දැනට වැඩ පටන් ගන්න අපිට ප්‍රශ්න තියෙනවා. ඒ නිසා අපි මේ ප්‍රශ්න විචාරත්මක වැඩපිළිවෙල දැන් ඒ සැසිවාරය ලිඛිත ප්‍රශ්න වලින් පටන් අර ගන්නවා. ලිඛිත ප්‍රශ්න સમાપ્ત වුණොත් අපි සභාවට ආරාධනා කරමු වෙන ප්‍රශ්න තියෙනවා ඉදිරිපත් කරන්න කියලා. ඉතින් පළවෙනි සභාවාරය ආරම්භ කිරීමට ලිඛිත ප්‍රශ්න සභාගත කරන විදිහට මම අපේ ඍජු මාත්‍යන් ඉල්ලා හිටනවා. අවසරයි අපේ හැමදෙරෝනේ ප්‍රශ්න දෙකක් ඉදිරිපත් වෙලා තියෙනවා. පළවෙනි ප්‍රශ්නය ආනාපාන සති භාවනාව. නාසිකාග්‍රයෙන් හුස්ම ඇතුල්වීම පිටවීම සිහියෙන් බලා සිටීමේ විවිධ සිතුවිලි එන විට දැක්කා අසුනායයි සිතා එය බැහැර කර නැවත හුස්ම ගැනීම ගැන අවධානය යොමු කෙලිමි. හුස්ම වල ප්‍රමාණය කෙටි වී යන්නක් මෙන් දැනුනි. ප්‍රශ්නය මම ඉදිරියට කළ යුත්තේ කුමක්ද? දෙවැනි ප්‍රශ්නේ සක්මන් භාවනාව සිහියෙන් යුතුව වම සහ දකුණ පය ඉස්සුවා තිබ්බා කියා සිතමින් සක්මන් කළෙමි. එය නිවැරදිද? මේ දෙකටම පොදු ආධුනිකයෙකු වශයෙන් උපදේශයක් දෙන්න පුළුවන්. අපේ සම්පූර්ණ ප්‍රයත්නයේ තියෙන්නේ මේ අපි ඉදිරියෙන් තියාගත්ත මූල කර්මස්ථාන ඉඳගෙන ඉන්නකොට මේ ලිපියේ සඳහන් වෙන විදිහට ආස්වාස් ප්‍රස්වාසි. සක්මන් කරනකොට මේ পায় තියෙනවා මේ වම තියෙනවා දකුණ තියෙනවා මේ ඔසවනවා මේ තබනවා කියන එකට හිත යොදන එක. ඉතින් ඒක මම හිතන්නේ මේ ලියන එකට තේරිලා තියෙනවා. දැන් ඒක ඊගාවට කරන්න තියෙන්නේ මේ විදිහට අරමුණට හිත තිබ්බ විතරක් නෙමෙයි තිබ්බ හිත අරමුණේම කොච්චර වෙලා පවත්වන්න පුළුවන්ද කියන එක වැඩි දියුණු කරගන්න එකයි වැඩි. අපි කියනවා නම් බයිසිකලයක් පදින්න පුරුදු වෙලා පුරුදු වෙලා පුරුදු වෙලා යන්තම් කාගවත් ආධාරකින් තොරව කකුල් බිමට යන්නේ නැතුව බයිසිකලෙක ටිකක් සම පොළවේ පදින්න පුළුවන් නම් එයා ඊගාවට කරන්න තියෙන එහෙම ගත්ත සමතුලිතතාවයේ කැඩෙන්නේ නැතුව ගත්ත Javaය බස ගන්න නැතුව පුළුවන් තරම් පැදලා පැදලා පැදලා පුරුදු වෙන්න ඕනේ. මොකද වේගය වැඩි වෙනකොට ඉබේම බයිසිකල් එකේම ඒක සමබර කරලා දෙනවා. ආධුනිකයට හරි අමාරුයි. මොකද වේගයක් නැතුව පදිනකොට වැටෙනවා. ඉතින් ඒක නිසා මේ ගත්ත මූල කර්මස්ථානේ නැත්නම් මේ මූණට මූණ දාලා තියෙන මූල කර්මස්ථානේ නැත්නම් මේ ආපాతගත වෙලා තියෙන මූල කර්මස්ත මූල කර්මස්ථානේ මීට වඩා වැඩි වේලාවක් ඇස්පල්මේ මුලිච්චේ තියාගෙන මූණට මූණ දාලා තියාගෙන කොච්චර වෙලා ඉන්න පුළුවන්ද කියන එක බලන එක තමයි ඊගාව පියවර. ඒක නිසා Taman ළඟ ওই තියෙන ක්‍රමසහ විදීම පාවිච්චි කරලා Taman දන්න සාමාන්‍ය දැනුම පාවිච්චි කරලා ඒ ගත්ත එකලස ගත්ත මූල කර්මස්ථානට හිතියෝ දාගෙන ඉන්න ගතිය බොහෝ වෙලා පැවැත්වීමට ගන්න ප්‍රයත්නය තමයි ඊගාව පියවර වෙන්නේ. අවසරයි ස්වාමින් වහන්සේ මගේ මූල කර්මස්ථානය වන්නේ පිම්බීම හැකිලීමයි. මම පරයන්කයට ගිහින් වාඩි වූ පසු විනාඩි 15ක් 20ක් පමණ පිම්බීම හැකිලිම දැනෙනවා. ඉන්පසු ගලක් හිර කරාමෙන් බර ගතියක් හා කළු පාට ස්වභාවයක් පෙනෙනවා. ඒ මැද රතු පාට කැදල්ලක් පේනවා. ඒ සඳහා කුමක් කළ යුතුද ස්වාමින් වහන්සේ? ඉන්පසු සක්මනට ගියාට පසු දකුණු කකුල තියෙනකොට බර ගතියක් හා දැවිල්ලක් දැනෙනවා. වම් කකුල තියෙන විට සැහැල්ලු ගතියක් දැනෙනවා. ඒ සමග සීතලක් දැනෙනවා. විනාඩි 20ක් පමණ ගියාට පසු පාවෙන ගතියක් දැනෙනවා. ඒ සඳහා කුමක් කළ යුතුද ස්වාමින් වහන්සේ? ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා. ඉස්සල ප්‍රශ්නේ මම මෙතනක් තියෙන්නේ. ආන බිම්බිම හැකිලිම කරගෙන යනකොට ඒ ගලක් වගේ වෙනවා මේ මේ වර්ණ ගැන්වෙනවා කියලා. පළවෙනි එක අහගෙන එනකොට නම් හිතෙනවා මෙහෙම ප්‍රශ්නයක් අහන්න. මේ මතුවෙන ගලක් වගේ තද වෙන ගතිය එහෙම නැත්නම් වර්ණ පිම්බීම හැකිලිම කියන අරමුණේ ඇතුලේ තියෙන එකක් විදිහට පේන්නේ නැත්නම් අරමුණේ පරිබාහිර එකක් විදිහට පේන්නේ කියලා. මේ පේන තද ගතිය නැත්නම් මේ ගලක් වගේ අල්ල බදා ගන්න ගතිය. එතන මේ වර්ණ පිම්බීම හැකිලිම ඇතුලේ ඒකේ ස්වභාව ලක්ෂණ ගති වශයෙන්ද පේන්නේ නැත්නම් පිටද කියන එක. දෙවෙනි කොටස කියනකොට නම් ඒ ප්‍රශ්නේ එන්නේ නැහැ. මොකද තේරෙනවා කකුල තියෙනකොට ඒ කකුල තැබීම අරමුණේ තමයි උණුසුම් සිසිල් ගති කම්පන චංචල ගති වැටෙන්නේ කියලා. ඉතින් ඒ කියන්නේ දැන් කයට විතරක් නෙමෙයි හිත ඇවිල්ලා තියෙන්නේ. කයේ සක්මන් කරනකොට කරන වම දකුණ ක්‍රියාවලියටත් පරියංකේ ඉන්නකොට කරන පිම්බීම හැකිලිම ක්‍රියාවලියටත් ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ ගත්ත එකලසර කොච්චර වෙලා අඛණ්ඩව පවත්වන්න පුළුවන්ද කියන එක තමයි පළවෙනි ප්‍රශ්නේ මම මතක් කරේ මේකෙදිත් ඒකමයි කියන්න තියෙන්නේ. ඒක උනන්දුවක් පිණිස මෙහෙම කියන්න පුළුවන්. පළවෙනි ප්‍රශ්න කරුටත් දෙවෙනි ප්‍රශ්න කරුටත් උත්තරයක් විදියට මේ විදියට කයට හිත යොදලා ඉඳගෙන ඉන්න ඉරියවට හිත යොදලා පිම්බීම ඇකිලිමෝ ආනාපානේ ඉන්නවයි කියලා කියන්නේ ඒ ප්‍රස්තුත අරමුණේ ඉන්න හැම චිත්තක්ෂණයකම අපි අනිකුත් සියලුම අරමුණ ඇර අනිකුත් සියලුම දේවල් දන් දීලා තියෙනවා. අන්තිම දේවල් ඔක්කොම ඉතින් අතහැරලා තියෙනවා. ඒ නිසා මේ චිත්තක්ෂණයක අපි සංසාරේ කරපු ලොකුම දාන පින්කම සිද්ධ වෙනවා. අරමුණේ හිත හිටින්න බෑ ලෝකෙට කෑදර වෙනවා. මොනම විදිහ හරි කෑදරකමක් තියෙනවනම් අරමුණට හිත ගන්න බෑ. හිත ගත්තා කියලා කියන්නේ ලෝකෙට කෑදරකම අපි ඇඟට නොදෙනී අයින් කරගෙන තියෙනවා. ඒ නිසා මට මම ඊයේත් මට ආව පණිවිඩයක් කොයිද ඉඳලා ඒ ස්වාමීන් වහන්සේ තමක් කිව්වලු පොයි පින්කමකදී දැන් වාඩි වෙලා Taman කරපු ලොකුම දානය ගැන සිහිපත් කරන කියා දානානුස්සතිය. ඡාගානුස්සතිය කියලා එකට කියන්නේ. ඒ ලියන එකනා කියනවා මට මතක් වුණේ ස්වාමීන් වහන්සේම ආස්වාස් ප්‍රස්වාසයේ ඉන්නකොට මම මුළු ලෝකෙම දන් දුන්නනේ. මට ඒක තමයි මතක් වුණේ. මම ඒක සිහිපත් කරයි කියලා. මම හරිද කියලා මම අහලෙවල තුණා. ඉතින් මං කිව්වා අතර මේ කලින් විස්තර කරපු එකක්ම තමයි මේ මතක් වෙලා තියෙන්නේ. ආස්වාසික ප්‍රසවාසික පිම්බීම හැකිලිමක වමක දකුණක හිත හිටවන්න බෑ ලෝකේ අතන මෙතන අරයා මෙයා ගැන ඊයේ හෙට ගැන කල්පනා කරන කෙනා. ඒ නිසා මතක තියාගන්න මේ ගත්ත දාන චේතනා එවනතන් සීලේ සමාධිය අඛණ්ඩව පවත්වාගෙන යනකොට තමයි ඒක කස කැවෙන්නේ, Java කැවෙන්නේ. ඉතින් ඒක මුලදී නම් ප්‍රශ්නයක් හිටිනවා. මම දැන් මොකද්ද කරන්න ඕනේ කියලා. නමුත් ඒ අරමුණීම ටිකක් දුර යනකොට තමයි තේරෙට පටන් අරගන්නේ. අරමුණීම වැඩියෙන් ඉnde ඉnde ඉnde ඉnde අපේ එදිනදා ජීවිතයේ තියෙන මේ අසහනශීලී ගතිය, ආතති ගතිය, හිත් කරදර ගන්න ගතිය අඩු වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ නම් ආයිමත් අහන දෙයක් නෑ තමයි තේරෙනවා. නමුත් මුලදී ඒක කියලා දීලා ධෛර්ය කරවන්න ඕනේ. කමඨාන සුද්ධ කළ දෙන්න ඕනේ. මේ ඇති කරගත්ත පිරිසිදුකමට කියන්නේ උත්හාන සම්පදාව කියලා. උපෙලා තියෙන. දැන් ආරක්ක සම්පදාව අවශ්‍යයි. විපුයාගත්ත දේ රැක ගන්න ඕනේ. හිත පිට යන්නේ නැතුව අතීතට අනාගතයට යන්නේ නැතුව අරමුණීම පවත්වා ගැනීම සඳහා ඒකට ආරක්ක සම්පදාව කියනවා. කියන්නේ උපේන ලද වස්තු ආරක්ෂා කර ගැනීම. ඒක කවුරුත් කළ දෙන්නේ ඒක තමන්ම හිතින් වරණගාගෙන මේ වෙලාවේ මම මේ කරන්නේ මුළු සංසාරෙදීම කවදාකවත් කරපු නැති උතුම්ම වටිනා 100ක් දාන පාරමිතා පුරණ එක අනිවාර්යයෙන්ම කය වචන දෙක වැඩ කරන්න නිසා සීල පාරමිතා 100%ක්ම විරෙනවා. නික්ඛම්ම පාරමිතාව අතහැරීම 100%ක් වෙන නිසා මේ චිත්තක්ෂණයක දස පාරමිතාම සම්පූර්ණ වෙනවා. දඟලන්න මොකක්වත් නැහැ යමක් නොකර සිටීමෙන් අරමුණේ සිටීමෙන් දස පාරමිතාම සම්පූර්ණ වෙනවා කියලා සිත ආඩ්‍ය කරගෙන මේක දිගට පවත්වන එක තමයි කරන්න තියෙන්නේ. පළවෙනි ප්‍රශ්න කණ්ඩායම් දෙවෙනි ප්‍රශ්න කණ්ඩායම් දෙකටම පොදුවේ මම මේ කතා කරන්නේ. ස්වාමීන් වහන්සේ පළවෙනි ප්‍රශ්නය මෙම භාවනා වැඩසටහනෙන් පසු නැවත අපගේ සුපුරුදු ජීවිතයට යන කලෙහි මෙම භාවනාවෙන් ලබාගත් හුරුව නැති වී යයිද අපගේ සුපුරුදු ජීවිතයේ ඇති වේගවත් බව සමග මේ පුරුදු පුහුණු වන යෝගී ජීවිතයේ පවත්වාගෙන යාමට ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි දෙක කායික දුබලතා පීඩාවන් සමග භාවනාව සාර්ථකව කරගන්නේ කෙසේද ඉතින් අපි ඉස්සෙල්ලා මේක බලලා ඉමු. පස්සේ ගෙදර යන දවසට ඔක පොඩ්ඩක් කතා කරමු. දැන් මේ ආව වෙලාව ඉඳලා ගෙදර ගැන කතා කරන්නයි. ගෙදර ගිය වෙලාව ඉඳලා Nissan නැවෙන ගැන කතා කරන්න හදන එක තමයි පිස්සු කියන්නේ. දැන් මේ අමාරු ඕනේ Nissan වන්ට ආව. දැන් කියනවා දැන් ගෙදර ගියාට පස්සේ මොකද කරන්නේ කියලා මෙහි ඉන්නකම් කතා කරනවා. ගෙදර ගිය ගමන් පටන් ගන්නවා ආය කවද Nissan වනේ යන්නේ කොහොමද කරන්නේ? ඉතින් මේක පැත්තක දාලා කරුණාකරලා ඊයේ දීපු උපදේශ ටික අරගෙන මේ දවස් තුන හතර පොඩ්ඩයි හිතට වද්දා ගන්න. අනාගතයට හිත දුවලා නිකන් අනවශ්‍ය ප්‍රශ්න ඇති කරගන්න යන්න එපා. ඒක දක්ෂකමක්වත් ධම්මවිජේ සම්බොජ්ජග්ගේවත් විමසුණුනවත් මීමන්සානුනවත් නේ තකතිරුකම කියලා හිතා ගන්න. මේ ලැබිච්ච එක බින්දින්නේ නැතුව කරණ තියෙන ගැන හිතනවා. ඊට පස්සේ මේ ලෙඩ රෝග තියෙදි භාවනා කරන්නේ නැතුව මේ ලෝකේ කවුරු හරි ඉන්නවනම් කියන්න බෑ චිත්තක්ෂණයකට හරි ස්වස්තතේක් දෙලක් නැති එකෙක් මොකෙක්වත් නැහැ. එකෙක්වත්ම නැහැ. බුදුරජාණන්සේ සඳහන් කළා තියෙනවා ඉන්න හරියක් ඉන්නේ ලෙඩ්ඩු මොහතකට හරි එකෙක් හරි හිතනවා මම සෞඛ්‍ය සම්පන්නයි කියලා ඒක බාලයෙක් කියලා මෝඩයෙක් කියලා මේ ජීවිතේ එකෙක්වත් නැහැ ඒ නිසා ඌවට කල් අරගෙන හිටියොත් අපිට කවදාවත් භාවනා කරන්න වෙන්නේ නැහැ ප්‍රධාන ලෙඩ තුන බුදුහාමර පෙන්නලා තින්නේ ජාති ජරා ව්‍යාධි මරණ ඒවට කියන්නේ සංසාර රෝග ඉපදීම ලෙඩක් ඉපදීම කියන්නේ ලෙඩක ඉපදීමක් ව්‍යාධිය කියන්නේ කොහොමදත් ලෙඩ. ඒ කියන්නේ බරපතල අසාධ්‍ය ලෙඩ. මර ලෙඩ වුණා වයසට ගියයි කියන්නේ වාතයක්. gedara ඉනිමිසුණත් වාතයක්. ඒත් මරණයත් එක. ওই හතර නම් උත්තර හන්න යන්න බෑ ඒක වෙන්නේ නැහැ. මොකද ඉන් මෙපිට තියෙන ලෙඩ වලට පමා කරගෙන හිටියොත් අපිට කවදාකවත් මේ ජාති ජරා ව්‍යාධි මරණ ගැන බලන්නවත් හම්බ වෙන්නේ නැහැ. දැන් සරුවච්චන් වහන්සේට බුදු වුණාට පස්සේ රෝග 12ක් ඇවිල්ලා තියෙනවා. අපි ගැන කුමන කියනම කවරේ බුදු වුණාට පස්සෙත් බුදුහාමරට කොන්දේ අමාරු විශේෂයක් බඩේ අමාරු විරේචන ගොඩක් කරලා තියෙනවා ඒ නිසා ඌව ගැන කතා කරලා හිටියොත් අර ලැබිච්ච වටිනා චිත්තක්ෂණේ පාවිච්චි වෙන්නේ මේ ප්‍රශ්න දෙකම තියෙන්නේ අර ලද අවස්ථාව බුද්ධි විඳිනා වෙනුවට වෙන්න තියෙන දේවල් සහ හිතින් හදාගත්ත ලේටරෝගත් එක කල්පනා කරනවා මේක යෝගාවචරයන්ට ගැලපෙන්නේ නැහැ යෝගාවචරයක් හිතන්න ඕනේ මේ වෙලාවේ ලෝකයේ ඉන්න සත්තු කෙලකෝටි අසංඛේය ගණක් ඉන්නවා. උන්ට කවදාකවත් සතුන් මරන්න නැතුව හොරකම් කරන්න නැතුව කාමීත්‍යචාර කරන්න නැතුව ඉන්නම බෑ. මිනිස්සුයෙකුට මනුස්සකම ලැබුණට පස්සේ ඕනේ නම් ඉන්න පුළුවන්. ඒත් ඉන්න එකෙක් නැහැ. පුළුවන් වුණාට ඉන්න එකෙක් නැහැ. වැඩිම සතුන් මරන්න ස්පෝර්ට්ස්මන් කියලා ටක් ගාලා දාපු ගම මාළුවෙක් අල්ලන්න ටක් ගාලා පයින් බිමට වෙඩි දාලා සතෙක් මරන්න තමයි අපේ දක්ෂකම් කියන්නේ. හොරකම කිව්වහම ඉහළම පැලැන්තිලා පහතම පැලැන්ති දක්වා සීරුවට හොරකම් කරනවා. ඒක තමයි අපේ දක්ෂකම වෙලා තියෙන්නේ. තමන් කාමීත්‍යාචාර කරපු ඉලක්කම් ගන්න තමයි සෙල්ලක්කාරකම කියන්නේ. අන්න එහෙව් එකේ අපි ඒක නොකරන්න හිතන හිතවිල්ල කොච්චර වැදගත්ද කියලා හිතන්න. ඊට පස්සේ নিকමට හිතන්නේ පරියංගයට ගිහිල්ලා අපි වාඩි වෙලා ඉන්නකොට සීලයක් තියා කායික දුස්චරිතයක් තියා කායික ක්‍රියාවක්වත් නැහෙනි. gedara hitiyot අපිට ඔහොම සාතිකයක් හම්බ වෙනවා. වචී දුස්චරිතය තියා වචී ක්‍රියාවකුත් නැහැ. ඉතින් අපිට කීයට යකින් අනුගානේ මෙච්චර වෙලාවක් මේ මේ කුණු සංසාරේ මම කිසිම සීලයක් කඩා ගන්න තුයි හිටියයි කියලා. ඒක වැඩි කරන්න. ඒක වැඩි කරනකොට ඔය ගෙදර ගියාම කරන ප්‍රශ්න අඩු වෙයි. ලෙඩ රෝගත් අඩු වෙයි. ඒ නිසා ලදලද වෙලාවේ මේ මැනික් වගේ තියෙන දේවල් වෙන් කරලා අඳුරගන්න ඉල්ලමේ මඩ ගොඩක් තියෙනවා කියලා කියලා වැඩක් නැහැ. මම ඉල්ලම කියන්නේ මඩ ගොඩක් තමයි. අනික හම්බ වෙච්ච අවස්ථාව බලන්න පුළුවන් තරම් සතියෙන් ගතකරනද ටික කාලයක් යනකොට නම් ඔක තේරෙයි. දැනට මම මේ කියන දේ අදාහගෙන ලැබිච්ච චිත්තක්ෂණ ලැබිච්ච උදේකලාව ලැබිච්ච විවේකයේ දියුණු වවුණු කරගන්න උත්සාහ කරන්න කියන එක තමයි මේකට කියන්නේ. මේක මේ ස්ටේට්මන්ට් එකක් බෙල්ල කෙලින් තබා ගැනීම අපහසුතාවය කියලා. එච්චරයි තියෙන්නේ. කමන කියවනකො බෙල්ල කෙලින් තබා ගැනීම අපහසුතාවය. ওই දෙකේ ඒ ප්‍රශ්න කරපේකනට මොකක් හරි මේක ප්‍රකාශයක්ද මේක ප්‍රශ්නයක්ද එහෙම නැත්නම් මොකද්ද කියන එක කියන්නේ නැතුව මේ වාක්‍යයේ උඩපල්ල නැහනේ. ඒ නිසා ඒක තියෙන එක නම් පොඩ්ඩක් කතා කරලා කියන්න මොකද්ද මේ කොල කෑල්ල ලියමනෙන් අදහස් කරන්නේ කියලා. අල්ලපු ගෙදර එක්ක නයි බෙල්ල තියාගන්න බැරිකමද? යේසුස් වහන්සේ කුරුසේ ඉනකොට බෙල්ල කඩා වැටිච්ච එකද? නැත්නම් තමන් භාවනා කරනකොට එන එකක්ද? ඒක ධක්මනේ දින එකද? පරියංකේ එන එකද? අපි හිතන්නේ ගියොත් වැඩි දුරද කියනවා. නිසා වාක්‍යයක් ලියනකොට කත්රු ලියන්න, කර්මේ ලියන්න, උක්තේ ලියන්න. එතකොට නම් වාක්‍යය තේරෙනවා. මේ වාක්‍ය කණ්ඩකින් ඉන්නේ නැහැ උත්තර. ඒ නිසා මම ඉල්ලනවා අනිත් දවසේ ධර්ම සාකච්ඡාවට මේ ප්‍රශ්නේ ආයෙසරයක් වර්ණගන්න. ඒක ප්‍රකාශයක්ද මේක ප්‍රශ්නයක්ද? එතකොට නම් අපි උත්තරයට ගන්නවා. නැත්තම් හිතලා ගත්තොත් හරි පටලවිලක් වෙනවා. ස්වාමින් වහන්සේ සක්මන් භාවනාවේදී තරමක වේගයෙන් ගමන් කරන විට දකුණු පාදත් සමග දකුණු පෙනහල්ලේ කිසියම් චලනයක් දැනේ. එවිට කල යුත්තේ කුමක්ද? ඔය ජෝ මිත්‍ය කලුත් ඔක හෙල්ලෙන්නේ නැති දැනෙන්න නැතුව ඇති දැන් දැනුණා කියලා ඒක ප්‍රශ්නයක් නෙවෙයි. අපිට භාවනා කරනකොට ලැබෙන ගොඩාක් දැනීම් ගොඩක් තොරතුරු එකම තොරතුරක්ක ප්‍රශ්නයක් නෙවෙයි. ප්‍රශ්නයක් කරගන්නේ අලුත් වෙන්න කැමති නැති කෙනා, නිත්‍ය සංඥාවේ ඝන බහල වෙච්ච එකනා, අනිත්‍ය සංඥාවට පුරුදු කියලා අනිත්‍ය සංඥාව අහලා අනිත්‍ය සංඥාවට සාදර වෙච්ච එකන භාවනාදී වෙන හැම කම්පනයක් චංචලයක්ම වෙනසක්ම භාවනාවේ ප්‍රතිඵලයක් විදිහට ගන්න. ඉතින් දකුණු කකුල තියෙනකොට නෙවෙයි හරි ඒක යන මිනිස්සෙන් ඇහුවා මේ එයාගේ වැඩ කරන මිනිස්සෙක් ඇවිල්ලා ගලු සෑර් මට බඩ යනවා නිවාඩු ඉල්ලවලු. උකලිය තායිසි මටත් යන්නේ යන තැන බඩ යනවා තමයි. ඒක හැටි තමයි යනකොට බඩ යන්නේ නැතු බුලුනේ. ඒක නිවන ගන්න ඕනේ නැහැ. මාත් යන යන තැන බඩ යනවා. ඒ වගේ ඇවිදින හැම වෙලාවෙම පෙනහැල්ල හෙල්ලෙන්නේ නැත්තම් ඒක පෙනහැල්ල ගලක තියලා අපි පිට කරන්න එපයි. එහෙම නැහැ. මේව දන්නේ නැතුව හිටිය දැන් දන්න. මෙන්න මේ දැනීම ප්‍රශ්නයක් වෙන්නේ කොහොමද කියන එකයි ප්‍රශ්නේ. අපි භාවනා කරනකොට යම් පරිශ්‍රණයක් කරනකොට යම් ගවේෂණයක් කරනකොට අපිට තොරතුරු ලැබෙනවා. ඉතින් ගවේෂණය කරනකොට ඇයි තොරතුරු ලැබෙන්නේ? ප්‍රශ්නයක් ඇති කරගන්න ඒ කියන්නේ නිත්‍ය සංඥාවේ බරපතලකම එකෙන් පෙන්නන. එනිසා හිත හදාගන්න ඔය ගිරිමානන්ද සූත්‍රයේ දස සංඥා සූත්‍රයේ තියෙන භාවනාව කියන්නේ යෝගාවචරයයි කියලා කියන්නේ හිත අනිච්ච සංඥාවට සංඥා මට්ටමෙන්වත් පුරුදු කරගන්න. දේවල් ඉතිර නැහැ. වෙනස් වෙන සුළුයි. හුත්ව අභවත ඇතිව නැති වෙන සුළුයි. විපරිණාමත තිබුණ දෙයක් තව දෙයක් බාටපත් වෙන සුළුයි. අන්න ඒක පිළිගන්නවා නම් කියන්නේ අනිත්‍ය සංඥාව කියන එක පිළිගන්න අදහනවා නම් මේක ප්‍රශ්නයක් නෙවෙයි මේක Tamanට භාවනාවෙන් ලැබිච්ච ප්‍රතිඵලයක්. මේක භාවනාවෙන් ලැබිච්ච ආශිර්වාදයක්. ඒ නිසා භාවනාවෙන් ලැබෙන මේ හැම දෙයකටම ඇයි එහෙම වෙන්නේ මොකද එහෙම වෙන්නේ කියලා අහන්නේ බුදුහාමුදුරන්ගේ චෝදනාව තමයි අනිත්‍ය සංඥාව බර බර වෙච්ච කෙනෙක්. ඝන බහල වෙච්ච කෙනෙක්. එයා කැමති නෑ මොනවත් වෙනස් වෙනවා දකින්න. ඉතින් ඒකට අනිත්‍යතාවය කවදාකවත් අදහන්නත් බෑ එළඹ වාසය කරන්නත් බෑ පිහිටන්නත් බෑ. ඒ නිසා මේ ඔක්කොම අනිත්‍යතාවයේ වැටහීමේ පෙර නිමිති කියලා සලකගෙන තව තවත් මේක වැඩිවීම සඳහා උත්සන්න වීම සඳහා ආසන්න වීම සඳහා කුමක් කළ යුතුද ඒ දේ කරන්න කියන එකයි දෙන්න තියෙන උත්තරේ. දර්ශාමින් වහන්සේ පරයන්ක භාවනාව සිදු කරමින් සිටන විට ඇතැම් විට ශරීරයේ පසුපසට විසුවෙන්නාක් මෙන් දැනෙනවා. නිින්ද යාම නිසා එලෙස වන බව මා මුලින් සිතුවත් පසුව දිගින් දිගටම එය නොසලකා භාවනා කිරීමේදී පැහැදිලි වූයේ නිින්ද යෑමක් නොව ඊටමත් අවදීන් ආශ්වාසය හා ප්‍රශ්වාසය සිදු කරන විට මෙලෙස ශරීරයේ පසුපසට විසෙන්නාක් මෙන් දැනෙන බවයි. මේ සිදුවන්නේ නිින්ද යාමකින් තොරව ඊටමත් සිහියෙන් භාවනාවේ නියැලෙන්නට බව අවස්ථා කිහිපයකදීම මට 100%ක් පැහැදිලි විය. ස්වාමින් වහන්සේ මෙසේ ශරීරයේ පසුපසට විසිරෙන බව දැනුන විට මා ඉබේටම ඇස් හැර වටපිට බලයි. ඒ වෙනත් අයෙකු මට නිින්ද ගොස් ඇති බවට සිතනු ඇතැයි යන ලැජ්ජාවෙනි. නමුත් ස්වාමින් වහන්සේ යලි යලිත් මෙලෙස පරයන්ක භාවනාවේදී මනස සිහියෙන් සිටන විට ශරීරයේ විසවන්නක් මෙන් දැනෙන්නේ ඇයි? ඒ සාමාන්‍යයෙන් භාවනාවේදී සිදුවන්නක්ද? එය මගහරවා ගත හැකි ක්‍රමයක් තිබේ නම් කරුණාවෙන් පහදා දෙනසේක්වා. මුල් කොටසේ හිතපු ගමන් ඇඟ නිකන් ගැසිලා යන ගතිය විස්තර කරලා තියෙන විදියයි ඒක සඳහා පිළිතලා තියෙන විදියයි විස්තර කරලා තියෙන විදියයි හුඟක් සෞඛ්‍ය සම්පන්නයි නිවැරදි කියලා කියන්න පුළුවන්. හැබැයි කියලා දෙනවා මං තාම අවදියෙන් ඉන්නකොට නිින්දකින් නෙවෙයි මේක වෙන්නේ කියලා නමුත් මම කැමැති පොඩි තොරතුරක් එකකට එකතු කරන්න ඒ ගැස්සෙන්ද චිත්තක්ෂණ ඉස්සලා අවදියෙන් හිටියත් සතිය පොඩ්ඩක් කැඩිලා සතිය හරියන වෙලාවේ තමයි ගැස්සීම ඉන්නේ. හිත පිට ගිහිල්ලා පිට ගිය හිත දැනගත්ත ගම හිත ඇතුලේ තියෙනවා මේ ඉන්ද්‍රිය සංවරයේ ඊටතදී සියුම් අවස්ථාවක් බයලජ්ජාව කිය. තමන්ගේ ශේස්ත්‍රයෙන් පිට හිත ගිය ගමන් පිට ගියාට ප්‍රශ්නයක් නැහැ. පිට ඉන්න බව දැනගත්ත ගමන් හිත සීග්‍රෙන් ආපහු හිටපු ආරක්ෂක භූමියට එනවා. ඒ එනේ පැමිණීමේ වේගයේදී ඒක පාට නිකන් කැසිලා යන ගතියක් තියෙනවා. සමහරුන්ට ශරීරයේ ගැසීමක් වශයෙන් සමහරුන්ට සද්දයක් වශයෙන් සමහරට ආලෝකයක් වශයෙන් වැටෙනවා. ඉතින් ඒකේ පොඩි ඩොක්කක් ඇනිලා තියෙනවා. ඒ ගැසෙන චිත්තක්ෂණයට ඉස්සෙල්ලා සතිය පිට ගිහිලා. ආපහු එන ගමන තමයි එහෙම වෙලා තියෙන්නේ. නමුත් ඒකට එක උත්තරය දෙන්නේ ඒකම දිගට කරන්න කරනකොට ඒක ඇරලා යනවා. ඊට පස්සේ කියනවා එතකොට ගැසීම වෙනුවට ශරීරයේ හැල්ලු ගතියක් සහ ඉහළ යන ගතියක්. ඉතින් ඒකත් අර වගේම තමයි. ඇයි මේක එන්නේ කියලා අහන්න අයිතියක් නැහැ අර පළවෙනි එක ලස්සනට හසුරගත්ත යෝගාවචරය ඒක එක ලකුණක් දැන් මේ වෙන ලකුණක් මේ අරක කම්පන චංචල ගතිය ඒකට කියනවා වායෝ ධාතුවේ ලහු ලකුණ කියලා වායෝ ධාතුව ගරු ලකුණ තමයි එහෙමම පිළිමයක් තිබ්බ වගේ හිර කරලා අල්ලන හෙල්ලෙන්න දෙන්නේ නැහැ ඒක ලහු ලකුණ තමයි හොල්ලනවා එතකොට පඨවි ධාතුව ආපුවාම ලහු ලකුණ තමයි පාවෙනවා ගරු ලකුණු ආපුවාම පොළවේ කිඳා බහිනා වගේ බරු බැස වගේ දැනෙනවා. ඉතින් භාවනා කරනකොට මේ ධාතුන්ගේ විවිධ වෙනස් වීම, සංඥාවල වෙනස් වීම විවිධාකාරයෙන් පේනකොට ඒවට ප්‍රතික්‍රියා කරනවා, ඒවට බය වෙනවා. ඒවට නුහුරු ගතියක් පානවා, ඒවට කෝඩු ගති පානවා. ඔන්න ඔකටයි කෙලස් කියලා කියන්නේ. මොකටයි මායя කියලා කියන්නේ. ඉතින් අපි දැනගන්න තියෙන අපි සද්ධාවෙන් යන්, සීලක පිළිట్లా යන්, සම සතියෙන් යන් ඔය ගැස්සුණාට උඩ ගියාට සීල කැඩෙන්නේ නැහැ, සද්ධාව කඩා ගන්න එපා, සතිය කැඩෙන්නෙත් නැහැ. අනේ එදාට මේ ගැස්සුණාට සතිය කැඩෙන්නේ නැහැ. ගැස්සුණාට සීල කැඩෙන්නේ නැහැ. ගැස්සුණාට මම සද්ධාවත් කඩා ගන්න නැහැ කියලා ගියොත් අර නින්දකට නෙවි ඇඟ හෙල්ලෙනකොට තිබුණ ගතිය වගේ මේකත් හරහා යන්න පුළුවන්. ඔය එකක් දෙකක් නෙමෙයි. ඒ කඩේම රාශියක් පැනලා තමයි අපි මේ ශරීරයේ හෙට්ටු කරලා ශරීරය වාංගු කරලා ශරීරය ඇප වෙලා ශරීරය කැප කරගෙන කරනකොට කරන තමයි අපිට තේරෙන පටන් අරගන්නේ මේ ශරීරය පිළිබඳව අපිට ආණ්ඩු මට්ටු කිරීමේ ශක්තියක් නැහැ. එයා අපි කියන දේ නෙමෙයි කරන්නේ. එයා කාගදෝ න්‍යාය පත්‍රයකට වැඩ කරන්නේ. ඒ න්‍යාය පත්‍රය කියනවා ධාතු මනසිකාරය කියලා. එතෙන් කියනවා චිත්ත නියාමයක් කියලා. ශරීරයට මොනවාක්වත් විධාන දෙන්නේ නැතුව දුවට අවදියෙන් බලන් හිටියොත් මේක ඇතුළේ හෘද වස්තු ගැහෙන වේගෙ මට අයිති එකක් නෙමෙයි. මේක ඇතුළේ ස්නායු වැඩ කරන වේගෙ මට අයිති එකක් නෙමෙයි. මේක තුළ රුධිර ගමන් කරන වේගය මට අයිති එකක් නෙවෙයි. ඇසිපිල්ලම් ගැහෙන එක, උගුර කහන එක, කෙල ගිරින එක මේ ඔක්කොම යන්ත්‍රයකට යන්නේ. සතියේ නැතුව හිටියොත් ඉතනේ මම තමයි මේ හුස්ම ගන්නෙ මම තමයි පපුව ගස්ස ගන්නෙ මම තමයි ලේ ගමනය කරවන්නේ මම තමයි ස්නායු එකක්වත් අපෙන් අහලා නෙවෙයි කරන්නේ. ඒ නිසා මේකට අවදි වෙච්ච ගමන් අවදි වෙන්නත් ඕනේ හිතාමතා නොකරන්නත් ඕනේ මොනවාරි. එතකොට මේ ශරීරය තොරණක බල්පත් වෙන්න වගේ නැත්නම් ජෙනරේටර් එක ඇතුලේ විදුලි උත්පාදනය වෙන්න වගේ පුදුමාකාර වැඩ කොටසක් තියෙනවා. මේ ලේස මාත්‍රයක් මේ දැකලා තියෙනවා. මේ හැම එකටම බය වුණොත් ඉස්සරහට ගමනක් යන්න බෑ බය වෙලා චකිත වෙලා අර ලියන්න තියෙන මල්ල ඔබ ඔබ බැලිලක් වෙනවා. මේ කාය ජීවිත নিরপেক্ষව තවත් භාවනා කෙරුවොත් මට මේව ඊට වඩා උත්සන්නව ආසන්නව ලක්ෂ කෝටි වාරෙන් පේන්න පටන් ගන්නවා. ඔය එක එකට නඩු කියන්න යන්න නරකයි. එක එකට නිදහසට කණු විල්ලන්න යන්න නරකයි. මට සාදර වෙන්නයි ඕනේ. ළඟ ළඟ උත්සන්නව වෙන හැටි බලා ගන්න පුළුවන් නම් යෝගාවචරය එnde end තපස් තපසට පුරුදු වෙනවා. මේ තියෙන්නේ ශරීර ආසාව. මේ තියෙන්නේ ජීවිත ආසාව. ශරීරාවතාව ජීවිත ආසාව තියෙනවා මේක මැස්සෙක් මහන්න බෑ කුරුලාවක් යන්න බෑ මයිලක් දෙන්න බෑ හමක් රැලි වැටෙන්න බෑ දතක් වැටෙන්න බෑ ඉතින් නඩු. මයිකල් ජැක්සන් කියලා හිටියා මනුස්සය මැරුණා මම හිතන්නේ. ඒ මනුස්සයා මේ සංගීත සම්දර්ශන කරන්න යනකොට ඒ සංගීත වේදිකාවල් නැව්වල අරගෙන යනවා. ඒ නිසා ලීසි රටකට යාගේ සංගීත සම්දර්ශනයක් කරන්න බෑ. දොස්තරලා පස් දිනක් යත් එක්ක ඉන්න ඕනේ. උයන්න වෙනම කෙනෙක් ඉන්න ඕනේ, ඇඳුම් අහන්න වෙනම කෙනෙක් ඉන්න ඕනේ. එක කුරුලෑවක් ආවොත් වහාම ඇමරිකාවේ ඉන්න දොස්තර කැඳවනවලු ප්ලාස්ටික් සර්ජරි එකක් කරන්න ඒ තරම් මිනිස්සයා දන්නවා යාගේ පෙනුම වැදගත්. අන්තිමා බා මේ අද්භූත ජනක විදියට මිනිස්සු මැරලා ගියා. ඉතින් එයාගේ කෑමට ඇඳුමට පුදුම සැලකිල්ලක් තියෙනවා. අපි මයිකල් ජැක්සන්ලට වැඩි යහපන් කියලා මට හිතෙනවා. වංගෙත් පොඩ්ඩක් ගැසුනොත් ඇයි කියලා. කහපාට වෙන්නොත් ඇයි කියලා. පොඩ්ඩක් උඩ ගියොත් ඇයි කියලා. ඒ තරම්ම අපි රේතිකා රඟපාන්න අලුවා. සරුවච්චන් වහන්සේ පින් මේ දුෂ්කර ක්‍රියා කරනකොට දුෂ්කර ක්‍රියා කරපු චිත්‍රයක් තියෙනවා මේ පාකිස්තානයේ අරසකල ලෝක පුරාවිද්‍යාත්මක වටිනාකමක අන්න ඒක පොඩ්ඩක් ඉස්සරහින් තියාගෙන ඉන්න මේ සරුවච්චන් අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා කරනකොට ඌව එහෙම කතා කර කර හිටියානම් ගොඩ එයිද කියලා මේ අපිට මේ පොඩ්ඩක් අහිනකොට පොඩ්ඩක් තනකොනකොට මේ ඔක්කොම ඇයි කිය කිය ආහා යන්න ගියා නම් යයිද ගමන. ඒ ඔක්කොම කාය ජීවිත নিরপেক্ষ උත්සාහ කළ නිසා අනික් ගාන නැගිට්ටේ දේශයක් මහා පුරුෂ ලක්ෂණ සහිතව 80ක් ව්‍යංජන සහිතව ව්‍යාම ප්‍රභාව සහිතව අෂ්ටස්වරයක් සහිතව මහා පුරුෂෙක් වෙලා. අර හැම වෙලාවෙම දොස්තර කෙනෙක් ළඟ තියාන නර්සුත් ළඟ තියාන කුයන කෙනෙක් ළඟ තියාන කෑම එකන ළඟ තියාන හිටියනම් දුෂ්කර ක්‍රියා කරන්න හම්බ වෙයි. නිකන් යසෝදරාව කිට්ටුවක හිටියා නම් මොකද වෙන්නේ? මොකක්වත් කරන්න දෙන්නේ. ඒ නිසා මේ භාවනා කරනකොට මේ කය මේ ජීවිතය පිළිබඳව ඒ බය වැඩි වෙනවා පොඩ්ඩක්. ඒකට අවදියෙන් යන්න ඒ බය වැඩි වුණාට දිගට කඩා ගන්න නැතුව සද්ධාව කඩා ගන්න චේතනට යන කෙනාට යෝගාවචරයි කියන්නේ. ඒ පොඩි පොඩි දේවල් වලට නඩු කියකයි මෙහෙම වෙන්නේ කියලා බලනවා නම් අපිට තියෙන කාය ජීවිත අපේක්ෂා වැඩිකම කායට සහ ජීවිතයේ තියෙන දැඩි තෘෂ්ණාවයි මේක වෙලා තියෙන්නේ ඒක වෙන කෙනෙකුට කරන්න වෙනම තමුන්ට කරතයි මොකද රැකෙන්නේ රැකෙමවා මියෙන්නේ මියම මම ඉදිරියට යනවා මම සිද්ධ වුණාට සතිය කඩා ගන්නෑ මම සිද්ධ වුණාට මම සීලය කඩා ගන්නෑ සද්ධාව කඩා ගන්නෑ කියලා ඉදිරියට ගියොත් මේව තව තවත් සාදර වෙලා අපේක්ෂා කරાવી. එහෙම නැත්නම් වෙන්නේ ඔය හැම තැන තිබුණ අතර වෙලා නඩු කී කියා චෝදනා කර කර ඉන්න වෙනවා. එනිසා මේකත් වැඩි ළඟ ළඟ දේවල් වෙයි කියන අපේක්ෂාවෙන් ඉදිරියට යන්න ශක්තිය පිනිස මගේ මේ වචනත් හේතු වේවා ඉදිරියට යන්න පුළුවන්කම ලැබේවා කියලාම ප්‍රාර්ථනා කරනවා. ස්වාමින් වහන්සේ භාවනාව කරගෙන යනකොට හිත වෙන අරමුණකට යොමු වේ. එවිට කල යුත්තේ කුමක්ද? එතකොට gedara dora ඉඳදී භාවනා නොකරනකොට හිත පිට ගියාම මොකද කරන්නේ? gedara වල ඉඳදී කවදා හරි භාවනා නොකර අවුරුදු 120ක් හිටපු කෙනෙක්වත් කවදාකවත් කියලා තියෙන මේ හිත පිට යන එකක් තිබුණයි කියලා. අහලවත් තියෙනවද? භාවනා කරන්න ගියොත් විතරයි හිත පිට යෑම කියන එකක් දැන ගන්න පුළුවන්. ඒ නිසා භාවනා කරන්න ගියාම හිත පිට යනවා කියන එක භාවනා ලැබෙන පළවෙනිම ප්‍රතිඵලය. එහෙම නැත්නම් ඒකවත් දන්නේ නැහැ. අපි අවුරුදු 120ක් ඉඳලා මැරෙන්න පුළුවන්. එයා කියන්නේ මට ඕනේ දන්න මගේ හිත තියන්න පුළුවන්. මං දරුවෝ හදලා තියෙන හිටු කියන තැන හිටු කියන්නේ මම්ම මෙහෙමයි කියලා පූජානම් කතා කරනවනේ. භාවනා කරපේ ක්‍රාන්ති වෙන දරුවෝ තියා මගේ හිතවත් හිටු කියන තැන හිටින්නේ නැහැ. නිසා නිල්ලඹ භාවනා මධ්‍යස්ථානයේ පළවෙනිම ප්‍රකාශය තමයි ඉඳගත්තට පස්සේ භාවනා කරන්න ගියට පස්සේ හිත පිට යන බවක් දන්නේ භාවනා කරන එක විතරයි. ඒක භාවනා ලැබෙන පළවෙනිම ප්‍රතිඵලය. ඒක හරියට කියනවා නම් කැලෙන්ගෙන ආපු මීහරකා කුළු මීහරකා කනුවක බැඳහම ඌ එක්ක කනුව කඩන්න හදනවා. නැත්නම් වරපට කඩන්න හදනවා. ඉතින් හයිය තියෙනකන් නටනවනේ. අපි ගినాපු ගමන් ඌ කීකරුව කරමුල ලගී කියලා හිතන්න පුළුවන්. බෑ. ඉතින් හොඳට කනුවක් හිටවන්න හොඳට වරපටක බඳින්න ඌ අන්තිමට නටලා නටලා නටලා නටලා අන්තිමට කනුව මුලම ලගිනවා. ඒ හිත පිට යන යන වෙලාවේ ආයසරයක් ආධුනිකෙක් වාගේ Taman ඉදිරියෙන් තියාගත්ත මූල කර්මස්ථානට ගෙනත් තියන්න. ඒක වල කියන ඒක වලකන්න බෑ කාටවත්. එච්චරයි යෝගාවචරයි කියන්නේ. හිත යන්නේක පළච්චාකට. ඒකට නඩු කියන්නත් එපා. ඒක වැරද්දක් කියන්නත් එපා. ඒක සීලේ අඩුපාඩුවක් නෙවෙයි. පිට ගිය බව දැනගත්තට පස්සේ ආයෙ Tamanට තමන්ට අවශ්‍ය මූල කර්මස්ථානට ගෙනත් තියන්න පුළුවන් ශක්තිය මට තියෙනවා කියලා දැනගත්ත දවසේ ඔන්න යෝගාවචරයා කියලා කියතයි. ඒක තමයි අපි මේ භාවනා මධ්‍යස්ථානක එච්චර උගන්වන්නේ. හිත පිට ගියාට පස්සේ නැවත ඕනේ නම් මූල කර්මස්ථාන ගෙනත් තීමේ හැකියාව මගෙන් නැති කරන්න කාටවත් බෑ. මම ඒක ලක්ෂ වාරයක් පුරුදු කරනවා ආධුනික යෝගාවචරයක් විදියට. ආධිකම්මික යෝගාවචරයක් විදියට. නවකයෙක් විදියට. ඒකට අපේ හිත තාම කුඩා දරුවෙක් වගේ මෙලෙක් නිහතමානී හිතක් බවට එනවා. එනේනේ හිතවිල්ලත් එක්ක රණ්ඩු කරන්න යනවා කියලා කියන්නේ ඔලොමල කමක්. ඒක යෝගාවචරයට අවශ්‍ය නැහැ. එම උනාට තමන්න තියෙන ආපහු ගෙනලා මූල කර්මත්තානේ තියන්න පුළුවන් හැකියාව බලන්න. බලනකොට බලනකොට මේ වැඩේට ලැබෙන ප්‍රතිචාරයක් විදියට ආපු අරමුණ අරමුණේ තියාගත්ත හිත වැඩි වේලාවක් පවත්වන්න පුළුවන් ගතියක් සාමාන්‍යයෙන් ආධුනිකුට නම් දවස් දෙක තුනක් යනවා භාවනා කරනකොට. ඒ මුල් දවස්වල එහෙම කලබල වුණාට බලාපොරොත්තු සුන් කරගන්න නැතුව ශ්‍රද්ධාව කඩා ගන්න නැතුව ඉදිරියට යන්න යනකොට මේකම Tamanට සංසන්දනාත්මකව ප්‍රගමණයකට දිනුවකට යන බව තේරුම් ගන්න පුළුවන් වේවි. එතකන් ඉවසලා භාවනා කරන්න වෙනවා කියන එකයි කියන්නේ. අවසරයි ස්වාමීන් වහන්සේ, පිළිගන්නේ ස්වාමීන් වහන්සේ. පළවෙනි කොටස පරයන්ක භාවනාවට වාඩි වී ආස්වාස ප්‍රස්වාසයේ මෙනෙහි කළත් ටික වේලාවක් යනතුරු විටින් විට සිතට වෙනත් සිතුවිලි ගලාගෙන ආවා. සිත තැන්පත් වී පය භාගයකට පසුව පමණ දකුණු පාදයේ සුළඟිල්ලට මෙහා පාදයේ වේදනාවක් හා තවත් විටක වම් පාදයේ දණහිසේ වේදනාවක් දැනුණා. එයට සිත යොමු කර ටික වේලාවකින් වේදනාව නැති බව දැනුණා. දෙක නාසයේ ඉදිරියේ ආශ්වාස ප්‍රශ්වාසයේ සිත තිබියදීම දකුණු පස උදරයේ පපු ප්‍රදේශයේ පිම්බිම හැකිලිම දැනීමක්ද විතින්නට දැනෙනවා. ස්වාමින් වහන්සේ ඔබ වහන්සේගෙන් අවවාදයක් පතමි. ඔය ඉස්සරහට යනකොට අරබුණ විතරමයි ඒකම තියාගන්න ඕන කියලා මතවාදී හිටපු යෝගාවචරයා සාර්ථක වෙනකොට තේරෙනවා අරමුණේ හිත තියෙද්දිත් එහෙම්ෙන් හිතවිල්ලක් දෙකක් එනවා වෙන වෙන තැන්වල තියෙන වේදනා දැනෙනවා වෙන වෙන සද්දත් ඇහෙනවා හැබැයි අරමුණෙන් හිත කැඩෙන්නේ නැහැ නැත්නම් සතිය කඩා ගන්න නැතුව ඒ වගේ අහල පහල තියෙන දේවල් වලින් බාධාවක් නැතුව අනතුරක් නැතුව යන්න පුළුවන් බව තේරුම් ගන්න එක හරියට සෙනඟ නැති තැනක කාර් එකක් කෙලවන්න පුරුදු කරපු කෙනා පාර දෙපැත්තේ සෙනඟ තියේදී වාහනයක් දිත් ඒ වාහන වල හප්ප ගන්න නැතුව සෙනඟට හප්ප ගන්න නැතුව යන්න පුළුවන් බව තේරෙනවා. යාර පුහුණු වෙන වෙලාවේ තමයි අපි පාළු දැනකට ගිහිල්ලා වාහනයක් පුරුදු වෙන්නේ. පුරුදු වුණාට පස්සේ එන්නේ අපි බල කලබල වීදියේක පොලක් කරා වාහන ගොඩක් තියෙන තැනක හප්ප ගන්න යන්න බැරුව නැතු යන්න පුළුවන්කම සෙනඟ නැත්තැනක කාර්ය ලෝන කෙනාට වඩා දක්ෂකමක් ඇති කමක් තමයි සෙනඟ ඉන්න තැනක අනතුරක් ඇති කරගන්න නැතුව යන්නේ. ඒ නිසා ඒක අනතුරු වැඩි කරන්න හදන්න එපා. සෙනඟ වැඩි කරගන්න හදන්න එපා. නමුත් සෙනඟ හිටියට සතිය කඩා ගන්න නැතුව අනුසු කර ගන්න නැතුව යන්න පුළුවන් ගතිය තව ඉස්සරහට තව ගොඩාක් වැඩි වෙනවා. ඒක තමයි අපිට භාවනා කරගෙන කරගෙන යනකොට අපිට ලැබෙන ප්‍රතිශක්තිය. අපිට ලැබෙන දැරීමේ ශක්තිය. ඒ නිසා මේක උපදේශයක් අවශ්‍ය නැහැ. මේක භාවනායේ දියුණුවක් ඇති වෙන බවට විවිධාංගීකරණ වෙන බවට ලකුණක්. අන්න ඒකට විවෘත මනසක් ඇතුව යනවනම් තමයි තේරෙන්නේ භාවනාවේ ප්‍රතිඵල ලබන්න ගොඩක් වෙලා යන්නේ. සුළු වෙලාවකින් ලැබෙනවා. ඉතින් ඒක නිසා ඒකට අවශ්‍ය ලෑස්තිලා යන ගතිය සූදානම් ශරීරය කියලා මේකට කියන්නේ. ගියොත් ඒ යෝගාවචරය මල් මාලයකට මල් ලැබුණා වගේ ලැබෙන ලැබෙන මල අමුණගෙන අමුණගෙන ඉක්මනට මල් මාලේ හදා ගන්න. මේ වෙන කෙනාට වෙන්නේ මලක් විදියට නෙවෙයි කරදරයක් විදියට. එයා කියනවා අරහෙන් කරදුනා මෙහෙන් කරදුනායි කියලා. දක්ෂයා මේක මලක් විදියට අරගෙන එනේ හැම මලම නූලට අමුණ ගන්නවා වගේ යනකොට බොහෝම ඉක්මනට අල්ල ගන්න පුළුවන් භාවනාව. ඒ නිසා මේක හොඳ පෙර ලකුණක් කරගන්න මංගල ලකුණක් කරගෙන ඉදිරියට යන්න. ස්වාමීන් වහන්සේ ප්‍රාණය අනුක්මක්ද කරුණාකර පැහැදිලි කර දෙන්න. නෑ අපි එහෙම කිවිසුමක් මොකක්වත් නැහැ. අපි ළඟ තියෙනවා නම් තියෙන සතිය කියන්නේ මොකද්ද කියන එක. ඉන් එපිට මොෝනේ ප්‍රශ්නයක් අහන්න අයිතිවාසිකම තියෙනවා. නමුත් මම බැඳිලා නැහැ උත්තර දෙන්න. මේක එහෙම මේ මගේ දැනුම පරීක්ෂා කරන පරීක්ෂණයක් නෙවෙයි මේක. ඒක ඕගොල්ලන්ගේ බිස්නස් එකට අයිති වෙන්නේ නැහැ. අපිට ගණදුනේ තියෙන්නේ අපි දන්නේ නැති සතිය මොකද්ද කියලා වර්ණගා ගන්න පුළුවන් නම් දෙගොල්ලගේ සහයෝගයෙන් වර්ණගාගත සති මාත්‍රාව දිගට පවත්වාගෙන යන්න ඕනේ වෙනවනම් ඒකට අපි එකිනෙකාට වග වෙනවා. නමුත් මේ ප්‍රශ්න කරු මට කියනවනම් මේ ප්‍රාණය කොහොමද සතිය පවත්වන්න සම්බන්ධ වෙන්නේ කියලා මම ඒකට වාක්‍යය. සතිය ගැන සම්බන්ධයක් නැතුව මේ ලෝකේ තියෙන ඔක්කොම ප්‍රශ්න කරලා මේකට දාපුවම මේ ඉන්න 50 60ක් ඔක්කොම කැලේ ගියා වෙනවා. සාකච්ඡාව කොහෙදෝ ඇදගෙන ගියා. ඒතකොට මන්නේ බැනුම් අහන්න ඕනේ. මම ඒක කරන්නේ. ඒ නිසා මේ ප්‍රශ්න කරුගෙන් මම අහන මේ ප්‍රාණය මේ දීප උපදේශ පන්ති ක්‍රියාත්මක කරනකොට කොහොමද Tamanට බලපාන්නේ? එහෙම නැත්තම් බලපෑම නැත්තම් කරුණා කරලා ලැණ්ඩ පාරක් තියේනම් ඇයි ඇස් හොඳට පෙනේනම් කිම බැදිවල යන්නේ මං මුලා වූ එකෙකුසේ. ඒකයි මං කිව්වේ මේ අපි මෙතන සාකච්ඡා කරන අපි දීප උපදේශ පන්ති ගැනයි Taman රකින්න සීල ගැනයි මේ මේ ස්ථානයේ තියෙන විවස්ථාව ගැනයි. ඉන් එපිට විවෘත සාකච්ඡාවකට මම කැමතිත් නෑ. සාකච්ඡාව මෙහෙවන්නෙත් ඒ නිසා ඒ ප්‍රශ්න කරුට තියෙනවා නම් මේ සතිය පිහිටීමේ වැඩ පිළිවෙලට මේ ප්‍රශ්නේ බලපානවා කියලා මම එහෙනම් වග වෙනවා. ඒක මට ඒත්තු ගන්නලා දෙන්න කියලා මම කියනවා. එහෙම නැත්නම් අපි ඒ ප්‍රශ්නේ මග අරලා ඊගා ප්‍රශ්නට යනවා. සාමාන්‍ය ලිඛිත ප්‍රශ්නල අවසාන ප්‍රශ්නය ගෞරවනීය ස්වාමින් වහන්සේ වහන්සේගේ උපදේශ පරිදිම මා මුලින් මෙතන ඉන්නවා කියා ටික වේලාවක් මෙනෙහි කොට ආනාපානයට ගියමි. ටික වේලාවකින් ආශ්වාසය ප්‍රශ්වාසය මට නොදැනීම සැඟවින. ශරීරයක් නැතිවා වාගේ දැනින. සියල්ලම හිස් ගතියක් දැනෙන. මා මෙසේ විනාඩි 5ක් පමණ සිට නැවතද ආනාපානය සෙව්වද නොහැකි විය. සියල්ලම හිස්ය. හුස්මක්ද නැත. දැනෙන දෙයක්ද නැත. මේ අවස්ථාවේදී මා කුමක් කුමන පියවරක් ගත යුතුදයි උපදේශක් ඔබ වහන්සේගෙන් ගෞරවපූර්වකව ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට තෙරුවන් සරණින් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමි. මේ වගේ දෙයක් අපි භාවනා කරනකොට ඉස්ස ඉස්සල්ලාම් වෙනකොට ලොකු කුහුලක් කුතුහලයක් සැකයක් පහළ වෙනවා. මේ ඇති තන නැති භාවය පේන්නේ කොහොමද? ආස්තිකත්වේ නාස්තිකත්වයට යන්නේ කොහොමද? ද්‍රව්‍ය අද්‍රව්‍යයක් බාටපත් වෙන්නේ කොහොමද කියලා. නම කොහොමවත් මේක පෙරමග ලකුණ හොඳ දෙයක්. මේ සැකේ නැතිකරන්න ඒ කුකුස නැතිකරන්න කරණ තියෙන්නේ නැවත සැරයක් මේ එදා හරිය ක්‍රමේ හරියයි කියලා හිතන විදියට භාවනාවට උපස්ථාන කරන්න අනුග්‍රහ කරන්න කරනකොට ඒ දැනෙන තන සිට ඇති තන සිට නැති තන දක්වා යන හැම ජවනිකාවක්ම අතනෑර අඛණ්ඩ සතිය පරීක්ෂා කරන්න එතකොට Tamanට අර එදා දක්ව තනම් කුහුලක් කුතුහලයක් නැතුව තේරෙන්න පටන් ගන්නවා හරියට රාත්‍රියේ බබලන තරු ඉර පායන්න පායන්න පායන්න පායන්න නිලින භාවයටපත් වෙනවා. නොපෙනී යන්න පටන් ගන්නවා. ඉර පායට පස්සේ බලනකොට තරු නැහැ. කියන්නේ තරු නැති වුණාම වෙන්නවත් නෙවෙයි ඉරේ දිස්නේ වැඩි වෙනකොට තරුවර ඕභායය අඩු වෙනවා. හඳේ ආභාවත් අඩු වෙනවා. ඊට පස්සේ ඉර බහිනකොට ආය හඳ පායන. ආය තරු ඇති වෙනවා. ඉතින් ඒ නිසා එක දවසක් දැකලා හිතුවොත් එහෙම මේ ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එකේ නැත්නම් මියුනිසිපල් කවුන්සිල් එකෙන් හයියට ආවිලා ස්විච් ඕෆ් කරගෙන යනවනේ. ඒ වගේ තරු ටිකත් කවුරුද ඕෆ් කරලා දැම්මද? නැත්නම් තරු වැඩ ඇරලා ගෙදර ගියාද ඔෆිස් එක වහලා? එහෙම නැත්නම් මේ සූර්යාලෝකය වැඩි වුණාම උනාද උනාද කියන එක තේරෙනවා. එතන මේ ක්‍රමේ හරි කියන එක විශ්වාස කරනවා නම් ඔබ නැවත වෙන්න දෙන්න. එදාට අතනින් මෙතනින් පවතින සතිය නෙමෙයි. අඛණ්ඩ සතිය කියලා බලන්න එතකොට තේරෙවි මේ බබල බබල තිබුණ තරු මේ පැයක් පැය භාගයක් ඇතුළත අඛණ්ඩ නිරීක්ෂණයේදී නැති තැනටපත් වෙනවා. ආයෙර බහිනකොට ආයෙ නගිනවා. මේක සතර බලධාරී දිව්‍යන් වහන්සේද නැත්නම් භෞතික විද්‍යාව තියෙන විදිහට ප්‍රභාසර ආලෝකයේ ඉදිරිපිට පුංචි ආලෝකයේ නිලිවීමක්ද වෙන්නේ මේ ටික දැනගන්න පුළුවන්. මේ කිසිම গুপ্তකමක් නැහැ. මේක ප්‍රත්‍යක්ෂණය කළ හැක්කක්. උරගා බැලිය හැක්කක්. උරග බලන ක්‍රමයේ තමයි අනුපස්සනාව. නැවත නැවත ඒකම කිරීම. ඒකටමයි විපස්සනාව කියන්නේ. වරක් වෙච්ච දේ පිළිබඳ සැකනම් ඒ දේ නැවත වෙන අනුග්‍රහය කරලා දුවට ඇහක් පිටහක් කියලා බලන්න. එතකොට බලන වාර ගන්න වැඩි වෙන්න වැඩි වෙන්න සැක ප්‍රමාණය අඩු වෙන පටන් ගන්නවා. ඒක තමයි බුදුරජාණන් වහන්සේ අපිට මේ පොඩි ඉඟියක් දීලා ඒකම අපිට දිරව ගන්න ඒකම අපිට ප්‍රත්‍යක්ෂණය කරන්න උරගා බලන්න ඉස්සල්ලාම බලන සැරියට කියනවා ආසේවනය කරනවා කියලා ඇසුරු දෙවෙනි එකට කියනවා භාවනා කරනවා කියලා ඒකම නැවත කරනවා ඊට පස්සේ බහුලීගත කරනවා හරි ගිය දේ ලක්ෂ වාරයක් කරලා කලුපිරිමැද්දා වගේ පිරිසුදු කරගන්න ඕනේ ඒක ඕනම කෙනෙකුට කරන්න පුළුවන් ඒ නිසා මේක ආසේවනය වෙලා තියෙන එක නැවත බලන්න අනුපස්සනාව යටතේ විපස්සනාව යටතේ එතකොට තමයි තේරෙයි මේකේ গুপ্ত දෙයක් නැහැ. සාමාන්‍ය භෞතික විද්‍යාවක් තියෙනවා. ඒ නිසා මේක විදුහුරු ක්‍රමයක්. විද්‍යාඥයෙක් විසින් කරු කරන ක්‍රමයක්මයි මේකේ තියෙන්නේ. එකම වෙච්ච පරීක්ෂණේ නැවත නැවත කරලා එම ප්‍රතිඵලෙම ලැබෙනවද කියලා අරිට වැඩිය සූදානම්ෙන් ගිහිල්ලා බලන එකයි මේකේ ක්‍රමය. ඒ නිසා අනිත් දවසේ මේක සඳහා කුකුසක් කුතුහලයක් කෝඩු ගතියක් නැතුව සූදානමින් යන්න පැහැදිලි වෙනසක් තමයිගේ භාවනාවේ දැනගන්න පුළුවන්. කොහමද අහලා තියෙන ප්‍රශ්න ගොඩාක් වෙලාවට ආධුනික පැත්තෙන් ආව ප්‍රශ්න වැඩි හරියක් ඒක හොඳයි. ඉතින් මේ ප්‍රශ්න වලට උත්තරය මේ මගේ වචන වල විතරක් නෙවෙයි දවස් දෙක තුනක් භාවනා කරනකොට Tamange අත්දැකීමෙන්ම ලැබෙනවා. ඒක නිසා කරන්න තියෙන්නේ මේ ප්‍රශ්නයත් ඇතුව සූදානම් ශරීරයක් සූදානම් මනසක් ඇතුව නැවත නැවත යෙදීදී බලන්න බලනකොට Tamanටම Tamanම මේ ශේෂ්ත්‍රයේ යොදා වැලීම නිසා විශ්වාසයක් Taman තුල ඇති වෙනවා. ඒක නම් අනිවාර්යයෙන්ම දවස් දෙක තුනක් යනකොට වෙනස් වෙන නිසා අද ඔක්කොම උත්තරන ලැබුණාට එච්චර කලබල වෙන්න එපා. මේ තව විනාඩි 5 10ක් තියෙනවා කාට හරි මේ ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලකට නැත්නම් ධර්ම සාකච්ඡාට සම්බන්ධ වීම වශයෙන් ප්‍රශ්න හෝ ප්‍රකාශන හෝ මාතෘකා තියෙනවා නම් කරුණාකරලා ඉදිරිපත් කරන්නයි කියලා මම ඉල්ලා සිටිනවා. අවසරයි ස්වාමින් වහන්සේ මම දැන් අවුරුදු 3ක් විතර යනකම් ඔබ වහන්සේගේ භාවනාව කරගෙන යනවා. දැන් හැමදාම පැය 3ක් වගේ පැය දෙකක් පරියන්කේ හා පැයක් සක්මන විදිහට කරගෙන යනවා. එතකොට අර පරියන්කේදී මම දැන් මෙතන කියලා ඉන්නකොටම අර එහෙම ආස්වාසේ ප්‍රශ්වාසයේ නොගියත් ඉබේම සමහර වෙලාවට මේ සමතේකට වගේපත් වෙනවා සමහරලාට ටිකක් වෙලා යනවා ඒත් එක්කම ඒ කරගෙන යන අතරේ සිතුවිලි ආවත් ඒක සිතුවිල්ලක් කියලා ඒකත් අයින් කරලා ඒ අරමුණේම ඉන්න පුළුවන් ගොඩක් වෙලා ඉන්න පුළුවන් සමහරලාට පහ එකමාරක් විතරක් ඉන්නවා ඒත් එක්කම මේ සක්මනේදී දර පාද තියෙනකොට ඒක කොහොමද මේ පාදේ ගැටෙන තැන මම තිමින් තිපලෝක හැබැයි යන්නේ එතෙන්දී අර කකුලේ මේ මෙලෙක් ගතිය හා පොළවේ තද ගතිය සමහරට උණුසුම් බව සිසිල් බව ඒ විදිහටම දකින්නවා සමහරට අර කකුල නැවෙන තැන වේදනාවක් වෙන වෙලාවලුත් තියෙනවා සමහරට දනිස නැවෙන තැනක් දකින්නවා දැන් මේකම තමයි ස්වාමින් වහන්සේ දිගටම කරන්නේ ඒ අතරේ අර කකුල කියන්නේ තව ඇඟ මේ පරියන්ක ඉන්නකොට ඇඟ එකපාරටම තැන් තැන් වල රත් වෙනවා මොලේ ඇතුලේ නිකන් මේ වැඩ කරනවා වගේ මුළු ඇඟමම මේ නලියනවා වගේ එහෙම මුළු ඇඟේම සංඥාවන් දැනෙනවා. එතකොට ඒ එහෙම දිගටමමත් මෙහෙමමයි කරන්නේ ස්වාමීන් වහන්සේ මේකමමද කියන්නේ දිගටම තවත් මගේ භාවනා කරන දේ අඩුවක් තියනවද නැත්නම් මෙහෙමම කරගෙන යන්නද කියලා යහන්න ඕනේ. ඒ කියන්නේ Tamanට පරියන්ක වේවා සක්මන වේවා එදින්දා වැඩවල වේවා Taman ඉන්නේ ඉරියව්ව නැත්නම් මම වෙමි මම මැරිලා නැහැ කියන එකට වැඩි වැඩි අවදිභාවයක් වෙනවා නම් ඒකමයි කරන්න තියෙන්නේ. එතකොට තමයි ඉඳගෙන ඉන්න ඉරියව්වේ වෙනද නොදැක්ක විස්තර දැක ගන්න පුළුවන් වෙනවා. සක්මන් කරනකොට ප්‍රයත්නේ අඩු වෙනවා අනායාසයෙන් වැඩේ වෙනවා හැබැයි gediya pitima වැඩේ තේරෙනවා. කනකොට යනකොට එනකොට නිදා ගන්නකොට කරන ප්‍රයත්න ප්‍රමාණය තම විතක්ක ਵਿਚාර වල අඩුවීමක් සිද්ධ වෙනවා. හැබැයි වැටහීමේ ඉන්න ඉරියව්වේ වැටහීමේ වැඩි වෙනකොට අතිරේක ලාභයක් වශයෙන් තියෙනවා හිතවිලි නැතුව නෙවෙයි හිතවිලි වල දුක් කරදර ගන්නෑ හිත කරදර ගන්නෑ වේදනාවක් නැතුව නෙවෙයි දරා ගන්න පුළුවන් නම් චෝදනා කරන්න ගියා සද්ද බාහිරේ නැතුව නෙවෙයි අර ඉස්සර වගේ 100%ක්ම සද්ද නැතිව අපේක්ෂා කරන්නේ සද්ද තිබ්බම මට මොකෝ මං ඕකෙන් හිත කරදර ගන්නෑ මට කරගෙන යන්න පුළුවන් කියලා තමන්ට අර පුරුදු පාරේ වාහනයක් කෙලවන මනුස්සයාට අතර මෙතන නතර කර ආහින්න දෙයක් නැහැ වාහනේ ගත්තා ගියානේ ආන්නේ වගේ හුරුවක් එන්න පටන් ගන්නවා. ඉතින් ඒ හුරුව තුල Taman Taman එක Tamanගේ ප්‍රධාන මිත්‍රයා බවට පත් වෙනවා. Tamanගේ ඉරියව්ව විතරයි. ඉරියව්ව හිත තියෙනවා නම් බුදු. ඉරියව්ව හිත තියෙනවා නම් ධර්මයේ. ඉරියව්ව හිත තියෙනවා සංඝයා. ඉරියව්ව හිත තියෙනවා සීලේ. නමුත් අපි හිතුවේ එහෙම නෙවෙයි මේ නිවන කියනකොට දඹදිව යන්න වෙයි අඩුම ගානේ. එහෙම නැත්නම් මේ ත්‍රිපිටකය පිළිබඳ අංග සම්පූර්ණ දැනුමක් ඕන වෙයි. නැත්නම් විනය පිළිබඳ අංග දැනීමක් ඕන වෙයි. කැලේකට ගිහිල්ලා භාවනා අරණ්‍යගත වෙන්න ඕන වෙයි කියලා හිතාන හිටියේ. දැන් ඒක බලනකොට තේරෙන පටන් අර ගන්න ඕනේ ඉන්න ඉරියව්වේ හිත තියෙනවා නම් තමන්ගේ හිත වහා gedere එනවා නම් නිවනේ. මේ ළඟදි මං ගිය වෙලාවක අලුතෙන් කට්ටිය ඇවිල්ලා හිටපු නිසා මම මෙන්න මෙහෙම ප්‍රකාශයක් කරා. තුංග දෙනෙක් අහනෝනේ අද මේක ඇහලා තිබුණ නැති වුණාට සක්මන් කරනකොට ස්වාමීන් කොහෙද බලන්න ඕනේ මොන වේගෙන්ද යන්න ඕනේ කොහොමද කරන්න ඕනේ හරියට ප්‍රශ්නනේ. ඔය කයිවාරු කියලා කියලා කඩේට යනකොට කිසිම ප්‍රශ්නයක් නැහැ. සක්මන් කරන්න ගිය ගමන් අම්මෝ කකුලක් කුසල කකුලක් තියන්න බබාලට තේරෙන්නේ නැහැ. ඉතින් හරි දිග ප්‍රශ්න ලියනවා. ඉතින් මම ඒක නිසා කිව්වා පරියංකේ ඉන්නකොට කාට හරි මම සක්මන් කරන්නේ දැන් ඉන්නේ පරියංකේ කිව්වනම් ඕක තමයි නිවන කියන්නේ. සක්මනේ ඉන්නකොට මම දැන් ඉඳගෙන නෙවෙයි ඉන්නේ හිටගෙන නෙවෙයි ඉන්නේ මං ඇවිදිනවා කියලා දන්නවනේ ඕක තමයි නිවන කියන්නේ. එතකොට අපිට වර්ණ ගන්න පුළුවන් ඉඳගෙන ඉන්නකොට මම දන්නවා හිටගෙන නෙවෙයි ඇවිදින්න නෙවෙයි බුදියාගෙන නෙවෙයි අන්න නිවන. ඇවිදිනකොට මම දන්නවා ඉඳගෙන නෙවෙයි හිටගෙන නෙවෙයි බුදියාගෙන නෙවෙයි ඇවිදිනවා. දැන් එතකොට දැන් තව කෙනෙකුට කියනකොට එයාට සිද්ධ වෙනවනේ මම ඉඳගෙන ඉන්නවා ඉඳගෙන ඉන්න බව දන්නවා මම ඒ විතරක් විතර නෙවෙයි මම ඇවිදිනවා නෙවෙයි කියලා දන්නවයි කියලා. ඒතර කවුරු හරි කිව්වොත් කොහොමද උඹ දන්නේ කියලා කොහොමද උත්තර දෙන්නේ? මම ඉඳගෙන ඉන්න බව දන්නවා. ඇවිදින නොවන බව දන්නවා. හිටගෙන නෙවෙයි කියලා දන්නවා. බුදින නෙවෙයි කියලා කොහොමද දන්නේ? ඒකෝට අපිට සම්පූර්ණ මේ අපේ අත්දැකීම් වචෙන්ට හරවන්න වෙනවනේ. ඊට පස්සේ ඇවිදිනකොට අහනවා ඔබ ඉඳගෙන නෙවෙයි කියලා කොහොමද දන්නේ? හිටගෙන නෙවෙයි කියලා කොහොමද දන්නේ? බුදියා ගන්න ඇවිදින බව කොහොමද දන්නේ? ඉතින් අර කිසිත් වෙන ඇවිදිනකොට මට කකුලෙන් කකුලට බර දිදි යන ගමනේ මම දන්නව ඉඳගෙන නෙවෙයි කියලා. ඉඳගෙන ඉන්නකොට මේ යටිපහටිය පොළවේ වදින්න නිසා මම දන්නවා මම හිටගෙන නෙවෙයි කියලා. ඉතින් මේක ගැන කල්පනා කරන්න ගියාම ඕක දිගේ ඕනේ ධාතු මනසිකාරයක් කියලා දෙන්න පුළුවන්. ඕනේ වේදනානුපසනාවක් කියලා දෙන්න. ඕනේ චිත්තානුපසනාවක් කියලා දෙන්න පුළුවන්. ඉතින් මේක කිව්වට පස්සේ 50 කෙනෙක් මට ඊයේ විල චෝදනා කරනවා උපවාසයේ මෙච්චර සරල දෙයක් කියන මෙච්චර බන ඔච්චර කියන්නේ මොකටද කියලා මේක මට කලින් කිව්වනම් හරිනේ. මට දැන් ඇවිදිනකොට කිසිම ප්‍රයත්නයක් කරන්න නෑ මම ඇවිදින බව දන්නවා. ඉබේ සිද්ධ වෙනවා. අනන්ත අප්‍රමාණ හිතවිලි දිනව මට ගාලල්ල. මම හොඳට දන්නවා ඇවිදිනවයි කියලා. ඉතින් කොච්චර සරලද කියලා. ඉතින් මං කෝ ඒ මෙතෙක්කල් පුහුණු කරපු නිසා ඒක තේරෙන්නේ. එහෙම නැතු අලුතෙන් ආධුනිකයට කිව්වට ඒක තේරෙන්නේ නෑ. ඒ නිසා ඉස්සරහට යන්න යන්න භාවනා සරල වෙනවනම් ඍජු වෙනවනම් නිහතමානී වෙනවනම් භාවනා හරි. බුදුදෙනාචමකට උපමාවක් දීලා තියෙනවා. භෝගයක්, ගොයමක්, මාෂ භෝගයක් වල තියෙන කෙතක් අයිනේ. හරක් කවන ගොපල්ලෙකුට හරකට කවන ගමන් භෝගේ නොකණ්ඩ වග බලා ගන්න වෙනවනේ නැත්නම් භෝගේ වගමිතු ගුටි ගන්න වෙනවනේ. ඒ නිසා එයා හරක් නිතරම වනාතට එලවනවා. නියර ගෑවට කමන්නේ භෝගේ කණ්ඩ දෙන්නේ නැති වෙනට ඇහක් පිට ගහක් අහගෙන ඉඳිපায়ে. නමුත් හිතන්න භෝගේ අසන්න නිලුවට පස්සේ ඌට හරකුන්ට ඕන විදිහට කණ්ඩාරින්න පුළුවන්. නීති කාපුවාම මොකෝ අනාති කාපුවාම මොකෝ ඉපදෙල්ල කාපුවාම මොකෝ. සතිය වැඩනකොට බුදුරජාණන් කියනවා අස්සන නෙලපු ඉඩමක තන කවන ගොපල්ලෙක් වගේ Tamanට ෆ්ලූට් එකක් ගහගෙන ඔය ඉන්න පුළුවන් කුටියට වෙලා හරක් තනකොල කනවා. අනිත් වගේ සාහැල්ලුව තමයි අපේ භාවනා ජීවිතේ අපිට ලැබෙන ආශිර්වාදය. අනායාසයෙන් වැඩේ යනවා. ඉඳගෙන ඔහේ ඉන්නවා. හිතවිලි තියෙනවා හිත කරදර ගන්නෑ. වේදනාව තියෙනවා හිත කරදර ගන්නෑ. සද්ද ඇහෙනවා හිත කරදර ගන්නෑ. සද්ද තිබ්බම මොකෝ මට නෙවෙයි කතා කරන්නේ. හැබැයි උන්නට ඉඳගෙන ඉන්න බව දන්න. කොහොමද නිකන් ඔය ආනාපානෙක වැඩේ නැත්නම් ඉඳගෙන ඉන්න බව දන්න. ඇවිදිනකොට සක්මන් කරන බව දන්නවා. අහල පහල මිනිස්සු සක්මන් කෙරුවයි කියලා ඕ කොච්චර වේගෙන් කියයි කියලා ඕ ඒක නෙමෙයි ප්‍රශ්නේ අනායාසයෙන් සක්මන වෙන්න අරින්න ඉඳගෙන වෙන බව දන්නවනේ සක්මනාරේ ආන්නේ විදිහට එnde end end තමන්ගේ මේ සංකීර්ණතා අඩු වෙලා සමීකරණ නැතුව සරල ඍජු කෙලින්ම අත්දකින්න පුළුවන් දෙයට යනවනම් ඒ කියන්නේ සත්‍ය වැඩ. එතකොට විශාල දැරීමේ ශක්තියක් එනවා අපිට. අපි සද්ද නැති දෙයක් අපේක්ෂා කරන්නේ සද්ද තිබුණට හිත කරදර ගන්නෙ. වේදනාව තියෙනවා. ඉතින් දරන්න පුළුවන් නම් මොකද්ද ප්‍රශ්නේ? හිතවිලි තියෙනවා අපිට මොකෝ? පසුබිමේ හිතවිලි තිබ්බම මොකම මම අරමුණත් එක්ක ඉන්නවා. නැත්නම් ඕනෙල අරමුණට යන්න පුළුවන්. ආන්නේ විදිහට මේක වරණගෙනවා නම් බුදුන්ට ලං වෙනවා ධර්මයට ලං වෙනවා. මට පේන්නේ ඒ වගේ කතාවක් කියවෙන්නේ කියලා. ඉඳ ගන්නකොටම නිකාම තමයි තේරෙනවා ඔය ආනාපාන මෙනෙහි කරන්න ඕනේ මුලමෙතක බලන්න ඕනේ නිකම්ම ගියාට පස්සේ විවේක වෙනවා. තමයි දන්නවනම් මම දැන් ඉඳගෙන ඉන්නේ කියලා. ඒකත් ජයසිරි මංගලම් කියලා යන එකයි තියෙන්නේ. මම දැන් මම මං ප්‍රශ්න තේරුම් ගත්ත හැටි අහ විග්‍රහ කරපු හැටි හරිද කියලා. හරි කියලා හිතනවා. හරි ස්වාමීන් වහන්සේ ඒක තමයි. මම හරිනේ. හරි. දැන් මම ඔයා හරි කියන්න ඕනේ නැහැ මං.